රාගය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? රාගය කියන්නේ අකුසලයක්. සද්ධාව කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? සද්ධාව තියෙන්නේ කුසලයක්. කුසලයක් සද්ධාවයි කියලා කියන්නේ. දැන් රාගය නැමැති අකුසලයට මූලික වෙන්නේ මොකද්ද? අකුසල මූලය වෙන්නේ මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ වලින් ලෝභය. ලෝභය නැමැති අකුසල මූලය මුල් වෙලා තමයි රාගය නැමැති අකුසල ධර්මය හටගන්නේ. දැන් එතකොට අපි අකුසලය දන්නවා අකුසල මූලය දන්නවා. ඊළඟට කුසලය ගත්තාම සද්ධාව. සද්ධාව කියන්නේ කුසලයක්. සද්ධාවට මූලික වෙන්නේ මොකද්ද? අලෝභ, අද්වේෂ, අමෝහ කියන මොකද්ද මූලික අලෝභ අද්වේෂයත් මූලික වෙනවා. හැබැයි ප්‍රධාන වෙන්නේ මොකද්ද? අමෝහය. අමෝහය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි සද්ධාව අවදි වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අමූලික සද්ධාවකුත් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ප්‍රසාදය මත, කැමැත්ත මත, රුචිකත්වයේ මත ඒ ඇති වෙන සද්ධාව බුදුදහමේ නිවැරදි සද්ධාව හැටියට හඳුනාගන්නේ නැහැ. බුදුදහමේ හැබෑ සද්ධාව හැටියට හඳුනාගන්නේ ප්‍රඥාව මුල් කොටගෙන යථාර්ථවාදීව හේතු යුක්ති ඇතිව පදනමක් ඇතිව සකාරණව යමක් වටහා ගන්නට පුළුවන් නම් ඒ කාරණේ තමයි හැබෑ සද්දාවයි කියලා මේ බුදුදහමේ හැඳින්වෙන්නේ. එසා එයට මූලික වෙන්නේ ප්‍රඥාවයි. දැන් එතකොට සද්ධාව කියන්නේ කුසලයක් ඒකට මූලික වෙන්නේ ප්‍රඥාව. රාගය කියන්නේ අකුසලයක් ඒකට මූලික වෙන්නේ ලෝභය. දැන් අපි කුසලය කුසල මූලය අකුසලය අකුසල මූලය කියන දෙක අපි එක්තරා ප්‍රමාණයකින් හඳුනාගත්තා. ඊළඟට තවදුරටත් අපි පැහැදිලි කරගත්තොත් සද්ධාවෙහි තියනවා ප්‍රසාදනීය ගතියක් අනේකා කෙරෙහි පහදින ගතියක් විශ්වාස කරන ගතියක් ඒ පැත්තට කැමැත්තක් ඇති වෙන ගතියක් ඒ පැත්තට නැවෙන ගතියක් සද්ධාවේ තියෙනවා රාගයේත් ඒ ගති ලක්ෂණ තියෙනවා ඒ පැත්තට නැවෙන කැමැති වෙන රුචි වෙන ප්‍රියමනාප වෙන ගතියක් රාගයේහිත් තියෙනවා දැන් එතකොට යම් අවස්ථාවක යම් මනෝභාවයක් පහළ වෙනකොට මේ දෙකෙන් කොයි පැත්තට වැටෙනවා කියලාද අපි හඳුනා ගන්න. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු පන්සලකට ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරනවා තරුණ හාමුදුරු නමක්. උන්වහන්සේ සැබවින්ම සීලවන්තයි ගුණවන්තයි. උන්වහන්සේ සිල්වත් ගුණවත් බව හොඳටම හැමෝම දන්නවා. ඊළඟට උන්වහන්සේ තරුණ වයසේ ඉන්න නිසා අතිශයින්ම කඩවසම් බොහොම රූප සම්පන්නයි. ඒ නිසා දකින ඕන කෙනෙකුට බොහොම ප්‍රසාදනීය රූපයෙන් යුක්තයි. ඊළඟට උන්වහන්සේගේ කටහඬත් හරීම ප්‍රියමනාපයි බොහොම මිහිරි ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුළුවන්. උන්වහන්සේ ධර්ම දේශනාව කරන්න පටන් ගත්තට පස්සේ ඇත්තටම හොඳ ගැඹුරු බුදුදහම කිසිම පැටලීමක් විකෘති කිරීමක් නැතුව හැබැයි බුද්ධ දේශනාව මනවින් පැහැදිලි කරනවා. දැන් මේ හාමුදුරුවෝ ධර්ම දේශනාව කළාට පස්සේ කාන්තාවකට හිතෙනවා අනේ මේ හාමුදුරුවෝ කොහෙද දන්නේ වැඩ ඉන්නේ. උන්වහන්සේ මුණ ගැහෙන්න යන්න ඕන. උන්වහන්සේගෙන් තවත් බණක් අහන්න ඕන. උන්වහන්සේට දාන ටිකක් දෙන්න ඕන. කියලා හිතෙනවා. උන්වහන්සේ මුණ ගැහෙන්න, හමු වෙන්න, දකින්න, කතා කරන්න, දානෙ දෙන්න, අපේ පන්සලටත් ගෙන්න ගන්න ඕන කියලා අදහසක් ඇති වෙනවා. දැන් මේ ඇතිවෙච්ච අදහස රාගයද සද්ධාවද? ඔව් දැනුමෙන් විස්තර කරන්න අමාරුයි ඒක මොකක් නිසාද ඇත්තටම ඒ මතුවෙච්ච හැඟීම පිරිසිදුම සද්ධාව වෙන්නත් පුළුවන්. මොකද පිරිසිදු සද්ධාව හැටියට සද්ධාවේ ගති ලක්ෂණ බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේන මලං සවේ සද්දෝති උච්චති. සද්ධාවන්තයාගේ ගති ලක්ෂණ තමයි දස්සන කාමෝ සීලවතං සිල්වතුන් දකින්න කැමති. ඉතින් දැන් මේ හාමුදුරුව ඇත්තටම සිල්වතෙක්නේ. ඒ නිසා උන්වහන්සේ දකින්න කැමති වීම පාපයක් නෙමෙයිනේ. ඒක සද්ධාව වෙන්නට පුළුවන්. සද්ධම්මං සෝතු මිච්ඡති බණ අහන්නත් කැමති වෙනවා සද්ධාවන්තයා. ඉතින් මේ හාමුදුරුවන්ගේ බණත් හොඳ නම් ආය ආය අහන්න කැමති උනායි කියලා ඇති වැරද්දක් නැහනේ. ඊළඟට විනය්‍ය මච්චේර මලං මසුරු මල දුරු කරලා දන් දෙන්නත් කැමති වෙනවා. ඉතින් ඒ හාමුදුරුවන්ට දානේ දෙකක් දෙන්න කැමති උනායි කියන එක අපරාධයක් නෙමෙයිනේ. මේ කියන ගති ලක්ෂණ යමෙක් තුල තියෙනවා නම් ඒතනත්තා සද්ධාවන්තයෙක් කියලා හඳුනා ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ නිසා මේ කාන්තාව තුළ ඇතිවෙච්ච මේ මනෝභාවය ඇත්තටම පිරිසිදුම සද්ධාව වෙන්න පුළුවන්. හැබැයි අවාසනාවකට වගේ ඔය සියල්ලම රාගය වෙන්නත් පුළුවන්. ඒ කොහොමද? රාගය කියලා කියන්නේ මේ ස්ත්‍රී පුරුෂයන් හැටියට එකතු වෙනවා කියන එක විතරක් නෙමෙයි රාගයේ විවිධ පැති තියෙනවා. දකින්නට කැමති බවට කියනවා දස්සන රාගයයි කියලා. අහහා ඉන්න කැමති බවට කියනවා ශ්‍රවණ රාගයයි කියලා. කතා කර කර ඉන්න කැමති බවට කියනවා සමුල්ලපන රාගයයි කියලා. ස්පර්ශ වෙවි ඉන්න කැමති බවට කියනවා කාය සංසර්ග රාගයයි කියලා. මෙම රාගයේ විවිධ පැති තියෙනවා. ඒ නිසා එහෙම භික්ෂුවක් කෙරෙහි උන්වහන්සේගේ ධර්ම දේශනාව වුණාම ආය දකින්න ඕන මුණ ගැහෙන්න ඕන ආයත් අහන්න ඕන වගේ අදහසක් එනවනම් ඒක අපි එකවරම තීරණය කරන්න යන්න හොඳ නැහැ රාගය කියලාවත් සද්ධාව කියලාවත් ඒක පරීක්ෂා කරලා බලන්න ඕනේ මොන ලක්ෂණයටද මම පැහැදුනේ මොන කාරණේ ගැනද මම පැහැදුනේ මොකක්ද ඒකේ මූලය අන්න මූලය හරියට හොයාගත්තොත් තමයි මෙතන තියෙන්නේ රාගයද මෙතන තියෙන සද්ධාවද කියලා තීරණය කරන්න පුළුවන් එම මූලයක් නැතුව අපිට ඒවා විනිශ්චය කරන්න බෑ මූලයක් නැතුව විනිශ්චය කරනවා නම් එතනම තියෙන්නේ පටලැවිල්ල දැන් එතකොට පෙනතුනේ අපිට මේ කරුණ වටහා ගැනීමේ යම්කිසි ගැටලුවක් මතුවෙන්නේ මොකක් නිසාද? මේ ධර්මතාවයන්ට එක වගේ පෙනෙන ලක්ෂණ ටිකක් තියෙනවා. රාගය සහ සද්ධාවේ එක වගේ පෙනෙන කාරණා ටිකක් තියෙනවා. ඒ වගේම රාගය සහ සද්ධාව වෙන්කොට හඳුනා ගන්නට අදාළ වෙන සාධක ටිකකුත් තියෙනවා. ඒවා හඳුන්වනවා සමාන ලක්ෂණ සහ අනන්‍ය ලක්ෂණ. එතකොට ප්‍රඥාවෙන් තමයි මේවා විනිවිද දකින්නේ. සමාන ලක්ෂණ මොනවද වෙනස් ලක්ෂණ මොනවද? ඒ වෙනස් ලක්ෂණ හරියට වෙන් කරගත්තේ නැත්නම් හැමතිස්සෙම පැටලෙනවා. මනස පිළිබඳව අධ්‍යයනය කරද්දී කුසලයටත් සමාන අකුසලයටත් සමාන බොහෝ සාධක මතුවෙන්නට පුළුවන්. ඒ වෑදී පරිස්සමින් හරියට අනන්‍ය සාධක වෙන් කරගන්නට අපි දක්ෂ නොවුනොත් කුසල් අකුසල් ඔක්කොම පටලවා ගන්න. ඒ පටලවා ගන්න අවස්ථාව තමයි වංචක ධර්ම හැටියට අපි බොහෝ අවස්ථාවල විස්තර කරගන්නේ. සද්ධාව හැටියට රාගය මතුවෙනවා. මතුවෙලා ඉතින් අනේ හාමුදුරුවෝ ගැන හරිය සද්ධාාවක් මතුණා කියලා හිතාගෙන ඉන්නවා. ඒකම වර්ධනය කරනවා. ඒක වැඩි දියුණු වෙලා උත්සන්න වෙනකොට තමයි මේනම් සද්ධාව නෙමෙයි කියලා දැනෙන්නේ. ඒක දැනගන්න ඉතින් Taman දැනගන්න ඉස්සලා අනිත් අය කැලෑ පත්‍රات ගහලා ඔක්කොම කරලා ඉවරයි. එතකොට ඉතින් දැනගෙන වැඩකුත් නැහැ. හාමුදුරුවොත් ඉවරයි, උපාසක අම්මත් ඉවරයි, සාසනෙත් ඉවරයි, වෙන්න ඕන ටික වෙලා ඉවරයි. ඉතින් එහෙම වෙන්න කලින් අපි මේ කාරණේ විග්‍රහ කරගන්න නම් අර සමාන ලක්ෂණ වගේම අනන්‍ය ලක්ෂණ, වෙන්නූ ලක්ෂණ අපි පැහැදිලිව වෙන් කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. දැන් මොනවද දැන් අපි සද්ධාවේ සහ රාගයේ එක වගේ පෙනෙන ලක්ෂණ ගැන කතා කරන්නේ මොනවද එක වගේ පෙනෙන ලක්ෂණ ප්‍රියමනාප බව, කැමති වෙන බව, ඒ පැත්තට නැවෙන බව, අපේක්ෂා කරන බව විශ්වාස කරන බව මේවා රාගය සහ සද්ධාවේ දෙකටම පොදු ලක්ෂණ. එනිසා පොදු ලක්ෂණ අපට පෙනෙනවා වගේම ඇත්තටම මේක රාගයද මේක සද්ධාවද කියලා වෙන් කරගන්න ඕන නම් අනන්‍ය ලක්ෂණ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. මොනවද රාගයට අනන්‍ය වූ ලක්ෂණ මොනවද සද්ධාවට අනන්‍ය වූ ලක්ෂණ? එක ලක්ෂණයක් මම කියන්නම් ඉතුරු ඒවා ඉතින් තම තමන් හොයාගන්න උත්සාහ කරන්න. හැමෝටම සද්ධාවත් මතුවෙනවා රාගයත් මතුවෙනවනේ. ඒක අරුමයක් නෙවෙයිනේ. ඒ නිසා රාගය මතුවෙනකොට අධ්‍යයනය කරලා බලන්න මොනවද මේකේ ලක්ෂණ. සද්ධාව මතුවෙනකොට අධ්‍යයනය කරලා බලන්න මොනවද මේකේ පෙනෙන ලක්ෂණ. මේවා හරියට හඳුනාගත්තොත් විතරයි ධර්මතා විනිශ්චය කරගන්නට තරම් සම්මාදිට්ඨියක් අපි තුල ඇති වෙන්නේ. පොත කියවලා කොච්චර දැනුමක් ඇති කරගත්තා වුණත් ඒ වෙනස ඇති කරගන්නට පුළුවන් කමක් නැහැ. මොකද්ද සද්ධාවේ ලක්ෂණය මොකද්ද රාගයේ ලක්ෂණය ප්‍රකටම වෙන ලක්ෂණය තමයි අනන්‍ය ලක්ෂණය තමයි සද්ධාවේ තියනවා සද්ධාව කුසලයක්නේ ඒ නිසා සියලු කුසල ධර්ම වලට පොදු ආවේනික ගුණයක් වූ සිසිල් බව සංසුන් කරන ගතිය සමනය කරන ගතිය සද්ධාවේ තියෙනවා හැබැයි ඒ ඇති වෙලා තියෙන රාගය නම් ඒක කොච්චර සූක්ෂමව ඇති වුණා වුණත් එතන තියනවා එක්තරා නොසන්සිඳෙන ගතිය. එක්තරා අതൃප්ති කර ගතිය. මදි ගතිය, පිපාසිත ගතිය. ඒක ඇතුලේ තියෙනවා. එහෙම තියනවා නම් ඒක පැහැදීම ප්‍රසාදය සද්ධාව වගේ පෙනුනට එතන පරිස්සමින් සලකා බලන්නට ඕන කාරණයක් තියෙනවා. මේ පැහැදීමත් එක්කලා නිකන් හාමුදුරුවෝ දකින්න යන්න ඕනේ කියලා හිතනවා. හැබැයි ඉතින් දකින්න යනකන් නිින්ද යන්නේ වගේ අමාරුවක් තියෙනවා නම් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ මොකද සද්ධාවේ එහෙම අමාරුවක් ඇති වෙන්න විදිහක් නැහැ. එතන තියෙන සංසුන් කරන, සමනය කරන, සිසිල් කරන ගතිය. එතකොට හාමුදුරුවන්ගේ බණ ටික ගිය සතිය ඇහුවා මේ සතිය ඇහුවේ නැහැ නිකන් කෑවේ නැහැ වගේ අමාරුවක් දැනෙනවා නම් එතන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතන තියෙන සද්ධාවට වඩා අමතර තව පටලැවිලි ටිකක් එතන තියෙනවා. එක්ක ඇබ්බැහියක් එක්ක මුලාවක් එහෙම මොකක් හරි එකක් එතන තියෙනවා. ඒ නිසා හැම විටම අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ සාධකවල පොදු ලක්ෂණ වගේම එකින් එකට වෙන්නෝ අනන්‍ය ලක්ෂණ පරිස්සමින් අපි හඳුනා ගන්න ඕනේ. මේවා ස්ත්‍රියට පුරුෂයා ගැන පුරුෂයාට ස්ත්‍රිය ගැන විතරක් නෙමෙයි ඕනම කෙනෙකුට ඕනම පුද්ගලයෙක් ගැන මේ මනෝභාවයන් ඇති වෙන්නට පුළුවන්. දවසක් මට මතකයි එක මැදිවියේ මහත්මේ අපේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා අපට කතා කරලා කිව්ව දුරකතනෙන් අනේ හාමුදුරනේ මට ඔබ වහන්සේ බලන්න එන්න ඕන වෙලාවක ඔබ වහන්සේ පන්සලේ ඉන්න වෙලාවක් කියන්න. මං කා ඉතින් ඔබතුමාට පහසු වෙලාවක එන්න. නෑ මට තනියෙන් එන්න බෑ පුතත් එක්කලයි එන්න වෙන්නේ. ඒ නිසා මට එන්න පුළුවන් දවසක් කියන්න. මං කියනනම් අහවල් දවසේ එන්න. ඊට පස්සේ පුතත් එක්කලා ආවා. පුතත් ඉතින් රැකියාවත් නිවාඩු දාලා තාත්තත් එක්ක කරගෙන ආවා. ඇවිදින් දැන් මේ උපාසක මහත්මයා ඇවිදින් මගේ කකුල් දෙකම අල්ලලා වන්දනා කළා පසඟ පිහිටුවලා. වැඳලා නැගිටිනකොට දැසෙම කඳුළු කඩම් වැටෙනවා. දැන් එතුමා මොකද්ද කිව්වේ හාමුදුරනේ මම ගොඩාක් කාලයක් බලාපොරොත්තුෙන් හිටියා හාමුදුරුවෝ දකින්න මගේ බලාපොරොත්තුව ඉටුණා. දැන් ඉතින් මට මැරුණත් කමක් නැහැ. මට නිින්ද යන්නේ නැතුව හිටියේ හාමුදුරුවෝ දකින්නකම්. දැන් පස්සේ ඉතින් ඒ ටික කියලා ඉවර වෙනකන් ඉඳලා මං කිව්වා උපාසක මහත්මයා භික්ෂුවක් ගැන පහදින එක හොඳයි. ධර්මය ගැන පහදින එකත් හොඳයි. හැබැයි හාමුදුරුවෝ ගැන පැහැදිලා නිින්දයන් නැති වෙනවා නම් එතන අර්බුදයක් තියෙනවා. එතන ගැටලුවක්. එතන තියෙන්නේ හුදෙක් කුසලයේ පමණක් නෙමෙයි. එතන මොකක් හරි මුලාවක් පටලවිලා තමන් අනවශ්‍ය විදිහට උපාදාන කරගත්තු යමක් එතන තියෙනවා. ඒ නිසා පරිස්සමින් විමසලා බලලා ඒ කොටස බැහැර කරගන්න. ඒක එතනට අවශ්‍ය කොටසක් නෙමෙයි. මේ විදිහට පින්නතුනි අපි කාගේ මනස තුල වුණත් කවර යහපත් මනෝභාවයක් ඇති වුණා වුණත් ඒවත් එකලා තව 1000ක් ಜಾති පැටලලා තියෙන්න පුළුවන්. ඒව වෙන් කරගන්න ඕන. ඒව වෙන් කරගත්තේ නැතිනම් නියම මනෝභාවය මොකද්ද කියලා අපට හඳුනා ගන්න බැරි වෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ බිරිඳ ගැන තියෙන ඇලීමට අපි කියනවා සෙනෙහසයි කියලා. ආදරයයි කියලා. දරුවා ගැන තියෙන එකටත් අපි කියනවා ආදරයයි සෙනෙහසයි කියලා. අම්මා ගැන තියෙන එකටත් අපි කියනවා ආදරයයි සෙනෙහසයි කියලා. දැන් ওই තුනම එකක්ද තුනක්ද? ඉතින් එකම වචනනේ අපි කියන්නේ ආදරය සෙනෙහසයි කියන්නේ. හැබැයි බිරිඳ ගැන තියෙන ආදරය සෙනෙහස කියන එකේ ගති ලක්ෂණ වෙනයි. අම්මා ගැන තියෙන ආදරය සෙනෙහස කියන එකේ ගති ලක්ෂණ වෙනයි. දරුවා ගැන තියෙන ආදරය සෙනෙහස කියන එකේ ගති ලක්ෂණ වෙනස්. මේවා වෙන්කොට හඳුනාගත්තේ නැතිනම් අපට විග්‍රහ කරගන්න බැරි වෙනවා මේ ඇති වෙන්නේ පිරිසිදු මනෝභාවයේද අපිරිසිදු මනෝභාවයේද කියලා Tamanටම නිනවු නැතු වෙනවා එතෙන්දි වෙන්න පුළුවන් අනතුරු විනාශය අප්‍රමාණයි. අද මේ සමාජයේ අහන්න දකින්න ලැබෙන දහසක් දේවල් වල ගැබ් වෙලා තියෙන්නේ ඕවා. ඇතුළතින් ක්‍රියාත්මක වෙන හැබැයි මනෝභාවයන් Tamanවත් විග්‍රහ කරගෙන නැහැ. හඳුනාගෙන නැහැ. ඉතින් පොදුවේ කතාවට කියනවා ආදරය සෙනෙහස අපි එකට ඉන්නවා එකට ජීවත් වෙනවා මේ දරුවා මේ බිරිඳ මේ අම්මා එහෙම කතා කරනවා කතා කළාට ඇතුළේ ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහේ සංකල්පයක්ද කියලා වෙන්කොටගෙන සුද්ධ කරගෙන නැතිනම් ඕනම වෙලාවක එය විකෘති ආකාරයෙන් පුපුරා යන්නට පුළුවන් එනිසායි අපට සම්මා දිට්ඨිය අවශ්‍ය වෙන්නේ නිවන් දකින්නට පමණක් නෙමෙයි ලෝක ධර්මතාවයන් නිවැරදිව විග්‍රහ කරගෙන අනර්ථයෙන් වළකින්නට ඉතින් ඒ නිසා සරියුත් හාමුදුරුවෝ මෙහිදී පැහැදිලි කරනවා යමක් අකුසලයයි යමක් ක්ලේශයයි කියලා අපි නිගමනය කරනවා නම් ඒක නිකම්ම හිතුමතේට නෙමෙයි ඒකට පැහැදිලි සාධකත් එක්කලා නිගමනය කරන්න ඕන. මූලයත් එක්කලා හඳුනා ගන්න ඕන. යමක් කුසලයයි යමක් සද්ධාවයි යමක් ප්‍රඥාවයි කියලා තීරණය කරනවා නම් නිකම්ම හිතුමතේට මතු පිටින් තීරණය කළා හරියන්නේ නැහැ. පැහැදිලි සාධකත් එක්කලා තීරණය කරන්න ඒවා පිළිබඳව නිවැරදිව විනිශ්චය කරලා නොබලන නිසා තමයි අද සමාජයේ හුඟක් දෙන අපි නම් රහත් වෙලා අපි නම් බුදු වෙලා අපට තමයි ප්‍රඥාව තියෙන්නේ මේ විදිහේ අල්ලාප සල්ලාප දොඩවන මට්ටමට හාස්‍යජනක தත්වෙට අද ඇද වැටිලා තියෙන්නේ මේ කියන මූලික ගති ලක්ෂණවත් මනසේ සංවර්ධනය කරගන්නේ නැති නිසා අකුසලයේ ගැන විතරක් නෙමෙයි කුසලයේ ගැනත් ਵਿਚාරශීලීව බලන්න ඕනේ. එම බැලුවේ නැත්නම් කොහොමද අපි ඒක අවදි කරගන්නේ? දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් හාමුදුරුවෝ නිතරම කියනවා පින්නතුන් සද්ධාව ඇති කරගෙන හොඳට සාදු කියන්න. හොඳට සද්ධාවෙන් සාදුකාරයක් දැන් සාදු කියන්න පුළුවන් සද්ධාව. කොහොමද ඒක ඇති කරගන්නේ? ඇති කරගන්න තේරෙන්නේ නැත්තේ ඇයි? සද්ධාවේ ගති ලක්ෂණ අපි හරියට හඳුනාගන්න නැතිද? හරියට හඳුනාගෙන තිබුණා නම් සද්ධාව ඇති කරගන්න කියනකොට අපිට සද්ධාව ඇති කරගන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් පින්නතුන් රාගය ඇති කරගන්න කිව්වොත් සැනකින් රාගය මතු කරගන්න බැරිද? පුළුවන්. ඇයි? ඒ තරම් මේක ප්‍රගුණ කරලා තියෙනවා. දැන් පින්නතුන් ද්වේෂය ඇති කරගන්න කිව්වොත් මනසේ නොමනාපය මතු කරගන්න බැරිද? පුළුවන්. ඇයි? ඒ තරම් මේවා ප්‍රගුණ කරලා තියෙනවා. එහෙමනම් ඒ වගේ අපට ඕන කුසල ධර්මත් ප්‍රගුණ කරන්න පුළුවන්. දැන් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න. දැන් මෙත්තාව අවදි කරගන්න. දැන් සද්ධාව අවදි කරගන්න. දැන් ප්‍රඥාව අවදි කරගන්න. දැන් හිත සතුටු කරගන්න. මේවා කියනකොට හුදු වචන මාත්‍ර වලට සීමා වෙන්නේ නැතිව ඒ මනෝභාවයන් අවදි කරගන්නට නම් අපි මේ හැම මනෝභාවයක්ම වෙන් වෙන් කොට විනිශ්චය කරගෙන හඳුනාගෙන තියෙන්නට ඕන. ඒ නිසා සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා පොතපතින් මේවා පිළිබඳව කොතෙක් විසරද දැනුමක් ඇති කරගෙන තිබුණත් තේරුමක් නැහැ. ඒ මනෝභාවය මතුවෙනකොට මේ කුසලයයි මේ අකුසලයයි මේකට අකුසලයයි කියන්නේ මෙන්න මේ හේතු සාධක නිසායි මේකට කුසලයයි කියන්නේ මෙන්න මේ හේතු සාධක නිසායි කියලා පැහැදිලිව විනිශ්චය කරගන්න බැරි නෑ. ඒ නිසා ධර්මදේශනාවක් ගැන පැහැදුනා උනත් ඒක වැරදි කියන්නට බෑ. හැබැයි විමසලා බලන්න කුමක් ගැනද පැහැදුනේ. දැන් ගුවන්විදුලියේ ධර්මදේශනාවක් කරලා දුරකථන අංකය දුන්නොත් එහෙම එක දවසකට දුරකථන පණිවිඩ 100ක් විතර එනවා. ඒනෙවෙන් 99ක්ම තියෙන්නේ මොනවද? අනේ හරීම ලස්සන බන ටික ගංගාවක් ගලන්නා වගේ මීපැණිවක් කරන්නා වගේ මං හිටගත්තු තැන හිටගෙනම ඇහුවා ඉඳගත්තු තැන ඉඳගෙනම ඇහුවා පැය ගියා දැනුන්නේ වෙලාව ගත වුණා දැනුන්නේ හරිම විචිත්‍රයි හරි ලස්සනයි මං ඔබ වහන්සේගේ බණට තමයි කැමැතිම දැන් මෙහෙම කතන්දර ටිකක් තමයි වැඩිපුර අපට ඇහෙන්නේ ඔය අතර 100ට එක්කෙනෙක් විතර තමයි ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ මෙන්න මේ කාරණයෙන් මම මේ මගේ මනසේ තිබිච්ච මේ දුර්වලකම හඳුනාගත්තා මගේ මේ දුර්වලකම අඩු කරගන්න ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මට උදව් වුණා ඒ නිසා ආයෙත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් තියෙනවා නම් කියන්න අපට ඔබ වහන්සේ මුණ ගැහෙන්න එන්න ඕන ටිකක් සාකච්ඡා. මෙහෙම කියන අය 100ට එක්කෙනෙක් දෙන්නෙක් විතර තමයි ඉන්නේ. අනිත් ඔක්කොම අර බාහිර ප්‍රලාප ටිකක් තමයි කියන්නේ. ඒ මොනවටද පැහැදිලා තියෙන්නේ? ඒ දහමට පැහැදිලා නෙමෙයි පින්නතුනේ අර බාහිර ස්වરૂපයන් එක්ක පැටලිලා. ඉතින් අපි ඕකට තමයි සද්ධාවයි කියන්නේ. ඔය ඔය ඔතන ਵਿਚාරපූර්වකව වෙන් කරගන්න බැරි නිසා තමයි අද මේ බෞද්ධයෝ බෞද්ධයෝ කල්ලි ගහිලා තියෙන්නේ පිල් බෙදාගෙන තියෙන්නේ අපි නම් අර හාමුදුරුවන්ගේ බණ විතරයි අනිත් අයගේ අපි අහන්නේ අපි මේ හාමුදුරුවන්ගේ පොත් විතරයි කියවන්නේ අපි අර පන්සලට විතරයි යන්නේ ඇයි මේ සමගි සම්පන්නව එකාවන්ව සසුන රකිමින් ಗುಣධම් වඩන්න ඕන බෞද්ධයෝ අද මේ විදිහට පන්සල් අල්ලගෙන හාමුදුරු අල්ලගෙන පිල් බෙදාගෙන තමනුත් නැසෙමින් අනුනුත් වනසන මගකට අද අවතීර්ණ වෙලා තියෙන්නේ. ඇයි? සද්ධාව මොකද්ද? අවිචාරශීලී උපාදානය මොකද්ද කියලා හඳුනා ගන්නට බැරි කම නිසා. එනිසා සම්මා දිට්ඨිය ගැන අපි කොතෙක් දේ ඉගෙනගෙන තිබුණත් කොතෙක් දේ ප්‍රකාශ කළත් මේ මනෝභාවයන් අවදි වෙනකොට ඒවා විනිශ්චය කරගන්නට තරම් සිහිය ප්‍රඥාව ඒ මොහොතේ අවදි කරගන්න පුළුවන් අන්නේ සති සම්පජඤ්ඤයෙන් තමයි හැබැයි සම්මා දිට්ඨිය අවදි වෙන්නේ කියන බවයි සරියුත් හාමුදුරුව මෙහිදී පැහැදිලි කරන්නේ